අතීතයේ බොහෝ දේවල් අපට මතක තියෙන්නේ හදවතට මිහිරක් දැනුනවා. බලන්න හිතලා මතකද ඔබට ඒ රසය? ඔබ හරි. ඒ ග්‍රැමෆෝන් යුගයේ ගීතයක්. අමරණීය මතක සුවඳ සුවඳ අමරණීය මතක සුවඳ සුවඳ සිත පිරුණු මිහිරෙන් මිහිරට පත්තුමු එදා අපේ ග්‍රැමෆෝන් ගීත යුගය වගේම ගුවන්විදුලි ගී සාහිත්‍යයේ රසබර මතකයන් ආදරණීයව රස විඳින විනාඩි කිහිපය බවටයි අමරණීය මතක සුවඳ වැඩසටහන පත්වන්නේ. එනිසා අපි හැමදාමත් උත්සාහ කරනවා ඒ රසය මිහිරපිරි ගීතාවලිය වැඩි රස මිහිර එකතු කරමින් ඔබට සමීප කරන්න. අපි ලංකාවේ සුදෙස අහන අපේ ආදරණීය මිතුරන්ට විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේ අපි වහන හැමදෙනාටමත් බොහොම ආදරයෙන් අදත් හමරණීය මතක සුවඳාතේ රැඳෙන්න ආරාධනා කරන අතරේ විශේෂයෙන් අර ඔබ ඉල්ලලා තිබුණු ගීත කිහිපයකට අතවත් කරලා බොහොම රසවත් වුණු ගීත ගණනාවක් අද දවසේ අපේ වැඩසටහනින් රසවිඳින්න අපි ඔබට අවස්ථාව ලබා දෙන්න කැමැති HMP ලේබල් යටතේ කොලම්බියා ලේබල් යටතේ නිකුත්ුණු තැටි වගේම එදා ගුවන්විදුලි ගීත සාහිත්‍යයේද අපිට මුණ ගැසෙන ඒ ආදරණීය මතකයන් මේ සියල්ල අද අපේ ගීතාවලියේ ගීත පෙළගැස්මේ ආරාධනය ඒ ආදරණීය ගීත රස විඳින්න අමරණීය මතක සුවඳ අතරේ වෙනවා Thank you. ගීතේ තම වටිනා ගීතයක් රචනා වුණේ කරුණාරත්න අභිෂේකර සූරින් තමයි 50 දශකයේ මේ ගීතය රචනා කළේ පීඑල් සෝමපාල සංගීතවත් කළා ගායන ශිල්පී විනෝදෙන් Thank you. අපේ මේ ගීතාවලියේ තවත් ඉතාම රසබර ගීතයකට යන්නේ මේ ගීතය සමහරලාට ඔබ අහන පළවෙනි වතාව වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් සමහර වෙලාවට මේ ගීතය වසර ගණනාවකින් වෙන්න පුළුවන් මේ අහන්නේ. අල්හාජ් මුහිදින් බෙක් ගායනා කරන ගීතයක් අපි ඔබට රස විඳින්න ලබා දෙන්නේ. අමරණීය මතක සුන්දර ගිනින ප්‍රථම අවස්ථාව මේ ගීතය. ඉතාමත්ම ජනප්‍රිය යුගයේ 56 සොහොයුරෝ කියන චිත්‍රපටයේ තමයි ගීතය ඇතුළත් වුනේ. රචනා කළේ W බෙනඩික් ෆර්නෑන්ඩෝ. සංගීතෝත්කෘෂ්ඨ ආර් මුත්සාමි ගායන ශිල්පී ඒ මහා ගැඹුරු හඬ මොහිදීන් බෙක් සංතාවෙන් සිරීලා මායාවෙනි වටවි යති මේ විපරීත ලෝකේ සාතේ පාපේ වේලාද සාතේ තමදා දුකේ කිලිනේ නිමෙ සාතේ සරකාගේ සුඛියා හතාම කාලේ දෙදෙවි දපිරිතකාගේ ඉඳලායතේ දෙදෙනේ කරුමේ දවාල පූදේ ලපතා සොයාගේ සාදරේ

පාපේ වෙනද පාපේ තමදා දුකේ ගිනි මිනිසා කරේ මිනිසා කරේ සවන් නිවන නිවන් පවන පවන් හමන ගුවන් අරණ රන්ගිරි ශ්‍රී ලංකා මිතුරන් යාමරණී මතක සුවඳ හකින ඉන්න මේ වෙලාවේ ඔබට අපේ මැදිරියට කතා කරලා ඔබ මේ ගීතවල විඳින අවස්ථය පිළිබඳව අපේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් කියන්න පිළිවන්කම ලැබෙනවා වගේම ඔබට පිළිවන්න ඔබ කැමති ගීතයක් තියෙනවා නම් එයත් මතක් කරන්න අපි විශේෂයෙන් මේ වැඩසටහනේ ප්‍රචාරය කරන ගීත ගැනත් ඔබ හොඳින් දන්නවා ග්‍රැමෆෝන් ගීත එහෙම නැත්නම් ගුවන්විදුලි සාහිත්‍ය ගීත තමයි අපි මේ වැඩසටහනට විශේෂයෙන් තෝරාගන්නේ. ඉතින් මේ ගීත පිළිබඳව ඔබට මේ මතක 70 දශකයේ මේ ගීත ගායනා කළේ. අද අමරණීය මතක සුන්දර අපි ගෙනෙන්න උත්සාහ කළේ. ඒ නිසායි බොහෝ දිනක ඉල්ලෙන් ලිපි ගණනාවක් තුනන්දාද. ලිපි 30කටත් වැඩි තිබුණ මේ ගීතේ ප්‍රචාරය කරන්න කියලා. ඒ ලිම දිෂ්ට වෙන්නේ මේ නන්දා මාලිනී. Who is? ගීත පෙළගස්සන වෙලාවේ තවත් තම පැරණි ගීතයක් ඔබට අහන්න ලබා දෙන්න කැමති බලන්න මේ ගීතය හඬ මේ ගායිකාවගේ ගීතත් සමහරලාට ඔබ කීපයක් අහලා ඇති සමහර දෙනෙක් අද පළවෙනි වතාවට අහනෝ වෙන්න පිළිවන් අපි රසවිඳමු ෂෙල් බයිට් ගානා කරන මේ ගීතය මෙවන් ගීත වැඩසටහනට ඇතුළත් වෙන විට අදවද අපේ ශ්‍රාවකයන්ගේ පැසසුම අනන්ත අප්‍රමාණයි මොකද ආරම්භයට වඩා රන්ගිරි ගුවන් විදුලි අමරණීය මතක සුන්දර විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඒකරාශී වෙලා ඉන්න බව මට වැටහෙනවා උන්ගේ ලිපි සාදුර ඇමතුම් නිසා. ඒ මන්ද හේතුව මේ සමහර ගීත අද එයාලට අහන්න ලැබෙන්නේ නැහැ. ඒ එකම ස්ථානයේ තමයි මේ ගී උල්පත. එහෙමනම් අමරණීය මතක සුන්දර ගෙනෙන තවත් ජනප්‍රිය ගීතයක් රචනා කළේ ඒ ජේද සොයිසා. සංගීතවත් කළේ ආර්.ඒ. චන්දසේන. 1956 පෙරගත වූ දෛව විපාකයේ චිත්‍රපටයේදී ගීතය ඇතුළත් උනේ HMV ග්‍රැමෆෝන් තැටිකින් තමයි අපි ගීතය උපුටා ගත්තේ. මේ ෂර්ලි බ්ලයි රසවත්ම ගීතයක් තිලක් මහත්තයා මතක් කරා වගේම අපි මේ ගීතය අමරණීය මතක සුවඳින් අහන්න ලබා දෙනව අපේ මිතුරන්ට මම හිතන්නේ ඒ සතුට ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. තවත් මේ රාත්‍රියට ගැලපෙන බොහොම ආදරණීය ගීතයකට යන්න කැමති රුක්මනි දේවි සමගින් සුපෙම් හඬ ධම්දාස වල්පල ගායන ගීතයක්. 50 දශකයේ අගභාගයේ ඉතාම රසවත් වූ ගීතයක්. සොඳුරු රාත්‍රියේ සීව ගන්න වෙනවා. මා වැළඳ ගන්න පෙම්පාලේ ආ ප්‍රී මෙන්න මෙවැනි දෙබස් කාණ්ඩයක් ගීතය තුල තියෙනවා රචනා කළේ හැබට් යන් සෙනවිරත්න සංගීතවත් කළේ ආරේ චන්ද්‍රසේන එච්.එම්. වික්‍රම් පොන්තටියකට ගාන ශිල්පී ඉසොපෙම් හඬ ධර්මදාස වල්පොළ සමඟ ගීත කෝකිලා රුක්මනී දේවී सदा कल ही भव වචනෙන් නොකියුවට ඒ ගීතේ රස වෙනදාට පස්සේ ඔබට මම ආදරණීය බවක් දැනෙන්නේ නැති හැඟීම ඒ මුල්ම ගීතේ රස විඳින විට අමරණීය මතක සෝදාහරහා මම හිතන්නේ තව තවත් වැඩි වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. තවත් අපි යුග ගීතයකට යන්නේ හැබැයි මේක යුග ගීතයක් වුණාට ගායන ශිල්පීන් දෙදෙනෙකුම ගායනා කරන ගීතයක් තිලක් මහත්තයා අපි ළඟට තෝරාගෙන තියෙනවා. අද කොලොම්බියා කියන ග්‍රැමෆෝන් තැටියකින් මේ ඊට උඩට ගත්තේ පුරුෂ පක්ෂයට ඒ කියන්නේ පිරිමි පක්ෂයට දෝෂාරෝපණය තමයි ගීතෙන් එල්ල වෙන්නේ. රචනා කළේ කේ හියගුරු ප්‍රනාන්දු. සංගීතවත් කළේ ආර් මුතුසාමි 1954 අහංකාර එස්සී කියන චිත්‍රපටයට ඇතුළත් වුණේ මම ඇහුව දවසම මේ ගීතේ කේ හියගුරු ප්‍රනාන්දු මහත්මයා මීගමි ඒ එයා ජීවිතමතර ඉන්න කාලේ මේ හඳ ගලවාලාද හඳ ගලවාලාද කියලා එතකොට ඇගුව මහත්යෝ කොල්ල කෙල්ලන්ට කියනවනේ හඳ ගලවලා දෙන්නද එහෙම නැත්නම් හදවත දෙන්නද කියන එක කොයික බාරගත්ත ප්‍රශ්නයක් නෑ අපි එනං ඒ ජීවිතේට සවන් දෙමු එතුමා කියපු දේත් ස්ථිරයි මේ ලතා වල්පොල සමුදේ කේරාණි ශ්‍රී ලංකා. තම මිහිරි ගීතයක් මම හිතන්නේ ආදරණීය ගීතයක් අපිට මුල් හඬින් අහනකොට ඒ ගීතය මීට පෙර අහලා තියෙන අයට මතකය ඇලි අලුත් වෙන්නේ නැති ආය වගේ පළවෙනි වතාවට අහපු අයට බොහොම ආදරණීය ගීතයක් කියලා දැනෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. මිතුරන් ඔබට පිළිගන්න අපිට කතා කරන්න මේ වෙලාවේ 066යි 22යි 836යි 066යි 2283 අපේ දුරකථන අංක වෙන් කරවා තිබෙනවා. එහෙම නැත්නම් අමරණීය මතක සෝද රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලි දඹුල්ල කියන ලිපිනයට ලියන්න පුළුවන්. අපිට තවත් ගීත කීපයක් අහන්න වෙලාව තිබෙනවා. ඒ අතරින් අපි මේ ළඟට ඔබට තෝරාගන්නේ ජේ.ඒ. මිල්ටන් පෙරේරා සමගින් පුෂ්පරාණි ආරියරත්න මහත්මිය ගායනා කරන ගීතය. මේ ගීත තිතම ජනප්‍රිය පණයදසිකි. මේ ගීත ඇහෙන විට අනුරාධ අපේ ගීත ශ්‍රාවකයන්ට වැටහි මේ මිල්ටන්ගේ හඬ මොකද කියලා. මේ භද්‍ර යවුනේ මිල්ටන් බෙල්ලගේ. ඒ තරම්ම පැරණි ගීතය. ඒ වගේම ජනප්‍රියයි. රචනා කළේ කරුණාරත්න අභිෂේකර ශූරින් සංගීතවත් කළේ ටීඑෆ් ලතිෆ්. ගීත ගායනා කළේ එදා ජේ ඒ මිල්ටන් පෙරේරා සමග පුෂ්පරාණි. ගීත රස විඳින්න තියෙනවා නම් අපිට මේ කාලය ගෙවිලා යනවා තේරෙන්නේ නැහැ. තරමට මේ ගීතවල අපි ජීවත් වෙනවා කියලා හිතෙනවා. නමුත් අපිට තවත් ගීත දෙකක්වත් අහන්න වෙලාව තිබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ අතුරින් HMB ලේබල් යටතේ නිකුත්ුණු 61ට ලැබුණු තවත් අපේ ග්‍රැම්ෆෝන් ගීත ඉතිහාසයේ මුල් යුගයේ නියෝජනය කරපු ගීතයකට අපි යන්නේ. ඔව් ග්‍රැම්ෆෝන් යුගයේ සාරවත් කළ අතිසාර්ථක අද්විතීය ගායන ශිල්පී ඒ වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක් අපේ ජාතික ගීයේ නිර්මාතෘවරයා එච්.එම්.වී ග්‍රැන්ෆොන්ටේදීගට 40 දශකයේ අගභාගයේ තමයි මේ ගීතය ගායනා වුණේ මේ ඒ ප්‍රවීණ ගාන ශිල්පී ආනන්ද සමරකෝ දෙනෙක් අහලා තියෙන පළවෙනිම තාට වෙන්න පුළුවන් මේ ගීතය විවිධ ගායන ශිල්පීන් ශිල්පිනියන් ඕනතරම් නව සංගීතයට ගායනා කරලා තියෙනවා. නමුත් අපි ආනන්ද සමරකෝන්ගේ හඳින්නේ මුල් ගීතය තමයි තිලක් මහත්තයා අපේ මිතුරන් මිතුරයන්ට අහන්න ලබා දුන්නේ. ඊළඟට තෝරා ගන්න ගීතයත් ග්‍රැම්ෆෝන් යුගයේ නියෝජනය කරපු ග්‍රැම්ෆෝන් යුගයේ ගීත මොනවද කියලා පෙන්වන්න පුළුවන් නම් මෙන්න මේ ගීත එහෙම පෙන්වන්න හැකියාව ලැබෙන ගීතක විදිහට නම් කරන්න පුළුවන්. නව මාත්‍රයෙන්ම අත්වසින් වැඩසටහනට මෙලව ෆෝන් යුගයේ සාරවත් කරන ගීතයක්. අපි වැඩසටහන ග්‍රැමෆෝන් ගී යුගයේ ද ඇතුළත් වුණු ගීත තමයි බොහෝ දුරට මෙහි ඇතුළත් වෙන්නේ. මේ ගීතය නම් අනුරාධනේ නව පරපරේ පිරිමි අලුතෙන් ආපු මේ තරුණ ගායක ගායිකාවන් රාශියක් මේ ගීතය ගායනා කළා. මේ 40 දශකයේ මුල් හඬ තමයි අපේ වැඩසටහනට ඇතුළත් වෙන්නේ සෑම අවස්ථාවකම එමනම් මේ යූඩි බෙරමාස්ටර් ද රචනා කළේ කොලොම්බියා ග්‍රැමෆෝන් තැටියකට සංගීතවත් කළේ ප්‍රොෆෙසර් මොහමඩ් ගවුස් මේ ගායන ශිල්පී අහමඩ් මොහිදී මෙතරනේ නම් මේ ගීතයත් සමගින් අද දවසේ අපි අමරණීය මතක සුවඳ වැඩසටහන සමුගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට පිළිවන් අපේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, ඒ වගේම වහන්න බලාපොරොත්තු වෙන ගීත තියෙනවා නම් අපිට ලියන්න අපේ ලිපිණිය තමයි නිෂ්පාදක අමරණීය මතක සුවඳ රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල නිෂ්පාදක අමරණීය මතක සුවඳ රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල අදත් බොහොම ස්තුතියි අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා කලාභූෂණ සම්මානලාභී මේගමේ තිලක් චන්ද්‍රසේන වැලිකල මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කක්කොටුව ඔබ සියලු දෙනාට දරුවන් සරණයි ஜலை पिता बने हिलमिलिताय के सदा इदं प्रगला के सदा इदं प्रगला के नाहा මදකනා තුන්නි බන් පතා වඳිනේ එන්නේ කය වඳින් ගංජ තුති තාමවනේ රන්සරල රන් රස භූමා රන් වැලිසේ රන් කොටසේවා රන් ගිරිහිසේ රන් අකුරින් ලියවුන රන්ගිරි ශ්‍රී ලංකා 104.4 105.4 රන්ගිරි ශ්‍රී ලංකා